අහේතුක ක්‍රියාසිත වලින් ක්‍රියාසිත එකක් පමණක් විස්තර කළේ දෙවෙනි සිත පිළිබඳවත් ටිකක් කීවා එය සම්පූර්ණ කළේ නැහැ අහේතුක ක්‍රියාසිතේ කියලා ඒවාට නම් කර තිබෙන්නේ ඒ සිත් වලින් සිදුවන්නේ පුදු ක්‍රියා මාත්‍රයක් පමණයි ඒවා විපාක උපදවන ශක්තිය ඇති සිත් කොටසක් නෙවෙයි. මීට කලින් අප ඉගෙනගත්ත අකුසල් සිත් විපාක උපදවන ශක්තිය ඇති සිත් කොටසක්. ඒ සිත්වල විපාක වශයෙන් ලැබෙන සිත් හතක් ගැනයි අපි අකුසල විපාක සිත් හතේ කියලා ඉගෙන ගත්තේ. ඊළඟට සහේතුක <clears throat> විපාක තිබියදී අපේ කාමාවචර කුසල් සිත් වල වලින් ගෙන දෙන අහේතුක විපාක ගැන ඉගෙන ගන්න. ඒත් අපි මේ දක්වා කාමාවචර කුසල් සිත් ගැන කතා කරලා නැහැ. ඒ කුසල් සිත් වල විපාක ගැන කතා කරා. එහෙම කතා කරන්නට හේතු වුණේ ඒ අහේතුක කුසල විපාක සිත් මේ අහේතුක සිත් ගොඩේම ලැබෙන දෙයක්. ඒ සිත් කොටසට ඇතුළත් කොටයි අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒවා දක්වා තිබෙන්නේ. අහේතුක සිත් 18 කියලා. ඒ 18ට අහේතුක කුසල විපාක අටකුත් ඇතුළත්. ඒ නිසායි ඒවා පිළිබඳව අපට කලින් කතා කරන්නට සිදු වුණේ. ඒ එහෙම නැත්නම් ඒවා පිළිබඳව වඩා දැනගන්නට හැකිවන්නේ කුසල් සිත් ගැන කතා කරලා ඉවර වුණාට පස්සේ. ඒ ක්‍රියාසිත වලින් මුලින්ම අප කීවේ පංචද්වාර වජ්ජන සිත ගැන. ඒ සිත උපේක්ෂා සහගත පංචද්වාර වජ්ජන සිතේ කියලායි මේ හඳුන්වන්නේ. එහි උපේක්ෂා සහගත බව බව අපි ඉගෙන ගත්තා දැනගත්ත කලින් ආවජ්ජන කියන එක එකෙන් අදහස් කරන්නේ මෙනෙහි කිරීම කියන ඒ මෙනෙහි කිරීම යනු කෙසේ තේරුම් ගත යුතුද කියන එක දැක්වීමටයි මා අර විස්තරයක් කළේ අපට තිබෙනවා පැවතගෙන යන චිත්ත පරම්පරාවක්. මේ චිත්ත පරම්පරාවට પરම්පරාවේ අගින් අගින් ඇතිවන්නා වූ සිතක් තමයි යම් කිසි විටක අපට ඇතිවන්නේ. ඒ වෙනත් අරමුණක එල්බ නොගෙන සිත පවතිනකොට ඒ ඒ පවත්නා වූ සිත ගැන අප කියන්නේ භවාංග සිතේ කියලා. භවාංග සිතේ කියන්නේ මේ භවයේ මුල් සිත වූ ප්‍රතිසංහිත සිත. වශයෙන් ලැබුණු විපාක සිත ඒ ප්‍රතිසන්දි කෘත්‍යය කියන ප්‍රතිසන්දි වැඩි ඉවර කළාට පස්සේ නැවත නැවතත් උපදිනවා. ඒ නැවත නැවතත් ඉපදගෙන යන ඒ සිතට කියන්නේ භවාංග සිත කියලා. ඒ જાතිය වශයෙන් ගත්තම ඒක විපාක සිත. ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු විපාක සිතම ඒ ප්‍රතිසන්දි කෘත්‍යයට පස්සෙත් නැවත නැවතත් උපදිනවා වෙනසිට නූපදන අවස්ථාවල. ඒ සිතයි භවංග සිත. ඒකද භවංගය කියලා නම් දීලා තිබෙන්නේ. භව කියන්නේ මේ ආත්ම භාවය. භව කියන වචනේ තේරුම වීම කියන එක. මෙතන තියෙන සිදුවීම. දැන් අපි භවය කියලා ගන්නේ ඒ සිදුවීම් ප්‍රධාන වශයෙන් දෙකක් පිළිබඳවයි. ඒවයි නාම රූප කියලා කියන්නේ. රූප ධර්මයන්ගේ වීමක් තිබෙනවා. නාම ධර්මයන්ගේ වීමක් තිබෙනවා. ඒ වන්නේ ඒ වීමට උවමනා කරන හේතු නිසා. මේ පිළිබඳව කතා කරන්නට ගියොත් දීර්ඝ විස්තරයක් කරන්නට වෙනවා. එය අපේ පාඩමට බාධාවක් වේ හැකියි. තේරුම් ගත යුතුව තිබෙන්නේ ඒ ප්‍රතිසන්දී කියන ගිය භවය හා මේ භවය කියන මේ දෙක සංධි කිරීම ගැළපීම් වශයෙන් ඉපදුණු සිත තමා ප්‍රතිසම්පිත. ඒ සිත ලැබුණේ ගිය જાතියේ මරණයට කිට්ටු අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඒ කර්මයේම විපාකය ප්‍රතිසම්පිත වශයෙන් ලැබුණේ. ඒ විපාකය නැවත නැවතත් උපදිනවා මේ භවයේ සිටින තාක්කල් වෙන සිත් නූපදන අවස්ථාවල අනේ සිතයි භවංග සිතී කියලා කියන්නේ. එයින් භවංග කියන නම දී තිබෙන්නේ ඊට මේ භවය නොසිඳ පැවතගෙන යාමට ඉවහල් වන්නේ ඒ සිත දැරීම. භවංග සිතී. ඒ භවංග සිතේ අරමුණු එක භවංග සිතක අරමුණ වශයෙන් තිබෙන්නේ මේ ජාතිය අවසන් ගණතුරේ භවය අවසන් ගණතුරු එකක්මයි. අරමුණු කීපයක් ගැනීමේ ශක්තියක් ඒ භවංග සිතට නැහැ. භවංග සිතෙන් ගන්න යම් එක අරමුණක්. ඒ අරමුණ තමයි එක්ක කර්මය නැත්නම් කර්ම නිමිත්ත එහෙම නැත්නම් ගති නිමිත්ත කියලා දක්වන්නේ. ඔය තුනෙන් යම් කිසි එකක එල්බගෙනයි ප්‍රතිසම්පිත ඇතිවන්නේ. ඒ ප්‍රතිසම්පිත ඇති වුණේ යම් අරමුණක ඉල්බගෙන නම් ප්‍රතිසම්පිතේ ඊළඟ අවස්ථාව වශයෙන් දැක්වෙන භවංග අවස්ථාව එනතයි විපාකසිතේ ඊළඟ අවස්ථාව භවංග අවස්ථාව ඒ සිතෙන්ද ගන්නේ ඒ ප්‍රතිසම්පිති සිතෙන් ගත් අරමුණ ඒ අරමුණ වෙනස් වන්නේ නැහැ මේ જાතියේ පවතින තුරු යන්නේ ඒ සිතෙන් ගන්න අර ඒ සිත ගන්නේ මේ අරමුණ පමණයි වෙන අරමුණක් ගන්නේ නැහැ එහෙම සිත් පැවතගෙන යද්දී මේ චිත්ත පරම්පරාව පැවතගෙන යද්දී තමයි අපට වෙනත් අරමුණු ගෙන ඇතිවන්නා වූ සිත් උපදින්නේ. ඒ සිත් උපදින්නට නම් ඒ පැවතගෙන යන භවංග සිත නවතින්නට ඕනේ. ඒ භවංග සිත නැවතුණාට පස්සේ අලුත් අරමුණෙහි එල්බගත් සිත් උපදින්නේ. ඒ අලුත් අරමුණෙහි එල්බගත් සිත් උපදින්නට ඒ අරමුණ වෙතට හැරවීමක් වුමනා කරනවා. ඒ හැරවීම කරන සුඛ තමයි පංචද්වාරා වජ්ජනසිතේ, මනෝද්වාරා වජ්ජනසිතේ කියලා ඒ ద్వාර අනුව ඒ සිතට නම් දීලා තියෙනවා. පංචද්වාරා වජ්ජනසිතේ කීවේ ඇස කන දිව නැහැය ශරීරය කියන ඒ පස් දොරෙහි ගැටුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ අරමුණු වෙතට සිත් පරපුර හරවන සිත් යොමු කරවන සිතටයි ඒ නම දී තිබෙන්නේ පංචද්වාරා වජ්ජ මනෝද්වාරා වජ්ජනේ කීවේ මේ ඇස කන දිව නැහැය ශරීරය කියන මේ පහ හැර අපිට තිබෙනවා අර නුස්ලෙක් පැවතගෙන යන චිත්ත පරම්පරාවයි කියපු ඒ මනෝද්වාරය සිත ඒ මනෝද්වාරයෙහිද අරමුණු ගැටෙනවා දැන් පංචද්වාරෙහි ගැටෙන අරමුණුත් මනෝද්වාරෙහි ගැටෙනවා ඒ නිසා තමයි ඒ භාංගය නවතින්නේ. නැවතිලා අලුත් අරමුණෙහි එල්බගත් සිත් ඉදීමට අවස්ථාව ලැබෙන්නේ. මනෝද්වාරෙහිම ගැටෙන අරමුණු වලත් එල්බගෙන සිත් උපදිනවා. ඒ උපදින සිත් ඇතිවීමට ඒ දෙත සිත් පරපුර හරවන භාංගසිත නෙවෙයි ඒවා එල්බගන්නේ. වෙනත් සිත් උපදින. ඒ වෙන සිත් උපදින්නට එතනදී භාංග සිත නලපින්නට. ඒ මනෝද්වාරෙහි ගැටෙනු අරමුණු ගෙන තව සිත් උපදින්නට නම් ඒ පිළිබඳ වූ ආවර්ජනයක් වමනා කරනවා. ඒ ආවර්ජනය තමයි මනෝද්වාරා වජ්ජන සිතේ කියලා නම් කරන්නේ. ඒකට ආවර්ජන සිත් දෙකක් තිබෙනවා. ඒ කෙරෙන කෘත්‍යය එකම කෘත්‍යයක්. එකම කෘත්‍යය කියන්නේ ආවර්ජන කෘත්‍යය. ආවර්ජනයයි කියන වැඩේ. ඒ ආවර්ජන කියන එක ආවර්තන කියලාත් නම් කර තිබෙනවා. ආවර්තන කියන්නේ මේ පැත්තට හරවනවා. ආවර්ජන කියන එකේ තේරුම මෙනෙහි කරනවා. ඒන් අදහස් කරන්නේ භවාංග සිතෙන් යම් අරමුණක එල්බගෙන පැවතගෙන භවාංග සිත පැවතගෙන යනවා. එහෙම යනකොට අලුත් අරමුණක් ගැටෙනවා. එවිට භවාංග සිත තවදුරටත් යතොත් මේ අරමුණ පිළිබඳව කිසි සැලකිල්ලක් නොලැබෙන විදිහට එතකොට අරමුණ ගැන සිත් උපදින්නේ නැහැ. ඒ අරමුණ ගැන සිත් උපදින්නට නම් භවංග සිත නවතින්නට. ඒ භවංග සිත නැවතුණාට පස්සේ තමයි මේ අරමුණට හැරෙන බවක් ඇතිවන්නේ. හරියට යම් කිසිවක් මේ ద్వාරයකට යොමු වුණා කියන එක පමණක් දැනීම තමයි ඒ ආවර්ජණයෙන් කරන්නේ. රූපයක් ගැටුනම ඒ රූපයක්, ශබ්දයක් ගැටුනම ශබ්දයක්, ගන්ධයක් නම් ගන්ධය, රසය නම් රසය, පොට්ටබ්බේ නම් පොට්ටබ්බ. එන මේ අර. ඒ පංචද්වාරයේ පිළිබඳ. මනෝද්වාරයේ කීවේ භාවීමේ කියලා අපි කිව්වනේ. මනෝද්වාරික සිත් තමයි අපිට වැඩිපුර උපදින්නේ. දැන් එක දවසක අපට උපදනා සිත් මෙතකයි කියලා කියන්නට පිළිවෙලක් නැහැ. මෙපමණ සිත් අපට උපදිතයි. නමුත් කියන්නට පුළුවන් මේ සිත් අතුරෙන් වැඩිම සිත් ගණන සංඛ්‍යාව මනෝද්වාරික සිත්තේ කියලා. ඒ මනෝද්වාරය කියන භාංගයට යොමු අරමුණු වල එල්බගත් සිත් තමයි වැඩියෙන්ම උපදින්නේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ වර්තමාන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා අරමුණු කරමින් උපදනා සිත් තමයි මේ චක්කු විඥාන ආදී වර්තමාන දැන් තිබෙන නමුත් අප ඊයේ දැක්ක රූප ගැනත් හිතනවා හෙට දකින්නට තියෙන රූප ගැනත් හිතනවා එහෙම හිතනවනේ ඒ හිතන්නේ මනෝද්වාරික සිත් වලින් මිසක චක්සුද්වාරික සිත් වලින් නෙවෙයි ඒ නිසා තමයි මනෝද්වාරික සිත් තමයි අපට වැඩිපුර ලැබෙන්නේ. ඒ නිසා මේ මනෝද්වාරා වජ්ජනය ඒ පංචද්වාරා වජ්ජනයට වඩා වැඩි වාර ගණනක් අපට උපදිනවයි කියලා හිතා ගන්නට පුළුවන්. මනෝද්වාරෙහි ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ෂඩාරම්මණයන් හිම ඉබගෙන පළමු වරට උපදනා වූ සිත තමා මනෝද්වාරා වජ්ජන සුතීචා ඒවා ඒ පිළිබඳව ඔය ආවර්ජන සිත් පිළිබඳවත් හොඳ වැටහීමක් ලබා ගන්නට පුළුවන් වන්නේ චිත්ත වීති පිළිබඳ කතාව පටන් ගත්ත තැන් පටන්. ඒකට තව ටිකක් කල් තිබෙනවා. එතෙක් අපි දැනගනිමු පංචද්වාර වජ්ජනේ කියන්නේ මේ මේ ඇස කන ආදී වශයෙන් තී ඒ දොරටු පසෙහි ගැටෙන රූපාදී ආරම්මණයන්හි එල්බගෙන පළමුවෙන්ම ඇතිවන්නා වූ සිත. යාත් මනෝද්වාරා වජ්ජනේ කියන්නේ ඒ මනෝද්වාරෙහි ගැටෙන ඒ කවර හෝ අරමුණක එල්බගෙන පළමුවෙන්ම ඇතිවන්නා වූ සිත කියලා මනෝද්වාරා වජ්ජන. ඒ කියන කෘත්‍යය තමයි අර ආවජ්ජන කියන්නේ. මෙනෙහි කිරීම කියන එක දැනට තේරුම් ගන්න. ඒ අදහස තමයි ගෙන සිටියාම දැනට ඇති. ඊළඟට එන්නේ හසිතුප්පාද සිතී කියන එක. එය නම් කර තිබෙන්නේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. සෝමනස්ස සහගතං හසිතුප්පාද පාද චිත්තං කියලා අභිධර්මාර්ථ සංග්‍රහය කියන්නේ. සෝමනස්ස සහගත. දන්නවනේ සෝමනස්සේ කීවේ අරමුණෙහි තිබෙන ඒ මිහිරි රසය විවිධ වශයෙන් උපදනා වූ වේදනාව සෝමනස්සේ කියන්නේ. හසිතේ කීවේ සිනහවට. උපාද කියන්නේ උපදවන. එතකොට සිනහව උපදවන සොම්නස් සහගත සිතේ කියන එකයි වචනාර්ථ වශයෙන් එයින් ලැබෙන්නේ. සෝමනස්ස සහගත හසිත උපාද. ඉතින් සිනහව අපිත් උපදවනවා බුදුරජාණන් වහන්සේ සිනහා පහල කරනවා රහතුන් වහන්සේ සිනහා පහල කරනවා මේ අපි හැමදෙනාම එකම සිතකින් සිනහා වෙනවද සිනහා උපදවනවද කියලා කියන අපිට හිතෙන්නට ඉඩ තිබෙනවා රහතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ සිනහව මේ අපේ සිනහව වගේ නෙවෙයි උන්වහන්සේලා කෙලෙසුන් නැති කළ උතුමන්. ඒ කෙලෙස් නැති උතුමන්ට අපට සිනහවට කරුණු වන දේවල් සිනහ ඉපදවීමට කරුණු වන්නේ නැහැ. උන්වහන්සේලා සිනහ පහල කරන්නේ ඒ සිනහව යමක් අරමුණු කොට ඇති වේ නම් ඒ අරමුණෙහි උපදනා ලෝභය නිසාවත් මෝහය නිසාවත් නෙවෙයි. අපට නම් මේ ලෝභයත් උපදිනවා, මේ මෝහයත් උපදිනවා. ඒ වගේම උන්වහන්සේලා සිනහපාල කරන විට කුසල් සිත් උපදින්නේ නැහැ. අපට ඇතැම් විටකදී කුසල් සිත් උපදිනවා සිනහාව ඇතිවන අවස්ථාවල නැත්නම් කුසල් සිතින්ද අපි සිනහවන අවස්ථා තිබෙනවා. රහතන් වහන්සේ සිනහා පහල කරන විට උන්වහන්සේට සිනහාව උපදින්නේ ක්‍රියාසිතකින්මයි. එහෙම සිනහා උපදින තවත් සිත් තිබෙනවා. ඒ සිත්වලින් සිනහාව ඉපදීම හැර වෙන දෙයද කෙරෙනවා වෙන ක්‍රියාව සිදු කරනවා. මේ සිතෙන් කරන්නේ සිනහා ඉපදවීම මාත්‍රයක් පමණයි. ඒ නිසා මේ සිත වෙන්කොට දක්වනවා සිනහා උපදවන සිනහාව උපදවන සිතේ කියන තේරුමෙන් හසුතුප්පාද සිතේ. දැන් ඒ සිනහව පිළිබඳව සිනහවන ආකාර තිබෙනවානේ. සමහරෙක් hina වෙනවා. දැන් ප්‍රත්‍යඥය අතර සමහර අය සිනහ වෙනකොට මුළු ශරීරයම දෙකදෙන. hina වෙලා hina වුණු තරම් කොයි කොතරම්ද කියතොත් සමහර විටක බඩක් අල්ල ගන්නවා රිදෙන්නට අරගෙන. ඒ වගේ hina වෙන අය සිටින්නේ. ඒ hina රහතුන් වහන්සේට සෛක්ෂයක් නැහැ. සමහරු සිනහ වෙනවා සිනහව අවසන් වෙන විට ඇහෙන් කඳුළු වැగిරෙන්න පටන් ගන්නවා. ඒ තරම් hina වෙන අය. එහෙම සිනහ වීමකුත් රහතුන් කියන. දැන් වහන්සේලාගේ සිනහව දක්වලා තිබෙන්නේ මෙතන දක්වලා තිබෙන්නේ හසිත කියලා. හසිත. ඒ සිනහව පිළිබඳ හය ආකාරයක් දක්වලා තිබෙනවා. සිත හසිත අ අවහසිත උපහසිත අපහසිත අපිහසිත කියලා ඒම සිනහා පිළිබඳව දක්වලා තියෙනවා. ඔය අලංකාර ශාස්ත්‍රයෙන්. දැන් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට පහළ වෙන hinaව අර මුලින් කී දෙකටයි සීමාවයි. සිත හසිත කියන. දැන් මෙතන මේ මේ සිත පිළිබඳව මේ සිත නම් කරලා තියෙන හසිත කියන එක ගැන හසිත උත්පාදක. සිත හසිත කියලා. ඒ දෙක දක්වලා තිබෙනවා. සිතේ කියන ඒ සිනහව සතුටු වීම කියන්නේ ප්‍රීති වීම කියන ඒබඳු තත්වයක් Tamanට ඇති වූ බව මේ S2 සිදුවන වෙනසකින් කියන්නේ S2 විවෘත වීම මාත්‍රයකින් දැක්වෙන සිනහව තමා සිත කියාදක්වනවා. කට සම්බන්ධ වන්නේත් නැහැ. හුදු ඒ ඒ ප්‍රීතියක් හටගත්ත බව දැක්වෙන මේ S2 සිදුවන වෙනසක්. S2 විමුක්ත වීමෙන් දැක්වෙන අර ප්‍රීතිය ඇඟවෙන මාත්‍රයක් පමණක් සිත කියන එකෙන් දක්වනවා. හස්ත කියන එකෙන් තොල් ටිකක් විවර වෙනවා. දක්කොන් පෙනෙන තරමේ අවස්ථාවකුයි හසිත කියන එක. දැන් මේ කෙනෙකුට අසල ඇති ඇතම් විටක බුදුරජාණන් වහන්සේ යම් යම් තැන්වලදී සිනහ පහළ කළයි. ඒ සිනහ පහළ කළ බව දැනගන්නේ තමන් වහන්සේ ළඟ බොහෝ අවස්ථාවලදී වැඩ සිටි ඒ සමග ගමන් කළ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළ බව දැනගන්නේ අර විවෘත වූ තොල් සංගල මැදින් ඇති දක් කොන් වලින් මහන්සේගේ දක් කොන් වලින් නිකුත් වන අර සුබ්‍ර වර්ණ මේ ආලෝකයේ සුදු පාට ආලෝකයේ විහිදීම නිසා දැනගන්නවා මේ දැන් බුදුරජාණන් වහන්සේ සිනා පහල කළයි. ඉතින් අහනවා ස්වාමීනි මොන කරුණක් නිසාද? බුදුරජාණන් වහන්සේ එක්ක කාරණය ප්‍රකාශ කරනවා. අන්න එහෙම සිනහා පාර කළ අවස්ථාව ගැන සඳහන්. දැන් රහතන් වහන්සේ පිළිබඳව කියන්නේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමයි. මේ රහත්නේ ඒ ඒ රහතුන් වහන්සේගේ සිනහව ගැන සඳහන් කරන්නේ උන්වහන්සේලා මේ සාමාන්‍ය මහා ජනයාමෙන් මේ ගුරුසු නොඑක් ඔය අරමුණු වල Tamante ඇතිවන ප්‍රීතිය ප්‍රීතියක් ඇතිවන්නේ නැහැ. ඒ එහෙම දේවල් අරමුණු කොට සිනහ පහල කරන්නේ නැහැ. බොහෝ විට වහන්සේලාට සිනහ පහල වී තිබෙන්නේ ඒ යම් යම් අය කරනු ලබන දේ දැකලා ඒ தත්වයෙන් Taman වහන්සේලා මිදුණා කියන මේ කාරණය මුල් කරගෙනයි බොහෝ විට සිනහ පහල කර තියෙන්නේ. ඒක බණ පොතේ නැත්නම් අර ඔය විස්තර දැක්වෙන පොත්වල සඳහන් වෙනවා ඒ වික්ෂුන් වහන්සේලා අතර යම් යම් දේවල් බෙදා ගන්න අවස්ථාවක්. දැන් යම් වික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණොත් උන්වහන්සේ සම්පතව පැවති සිවුරු ආදී යම් දෙයක් අනිත් ඒවා අවශ්‍ය භික්ෂූන් අතර බෙදා එහෙම බෙදෙන අවස්ථාවවලදී ඒ ප්‍රසජන භික්ෂූන් අතර කලහ ඇති වෙනවා. ඒවා බෙදා ගන්නට බැරිව මේ ඔවුනොවුන් අතර වාද විවාද සම්දු දබර ඇති වෙනවා. එහෙම අවස්ථා රාතන් වහන්සේට දැනගන්නට ලැබුණා. උන්වහන්සේට සිනහ පහළ වෙනවා. මොකද මේ අය කරන මේ කාරණේ නිසා සිනහ වෙනව නෙවෙයි. මේ කර්තත්ව වලින් තමයි දැන් ගැලවිලා ඉන්නේ මිදිලා ඉන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී සිනහා පහල කරන බව සඳහන් වී තිබෙනවා. කොහොම හරි මේ රහතුන් වහන්සේට සිනහා පහල කරන නැත්නම් වහන්සේ සිනහා පහල කරන අවස්ථාවලදී බොහෝ සෙයින් උපදනා වූ සිතක් වශයෙන් දක්වා තිබෙන්නේ මේ හසුතුප්පාද සිත. සෝමනස්ස සහගත හසුතුප්පාද ඒකෙන් කෙරෙන්නේම ඔය වැඩේ පමණයි. සිනහා පහල කිරීම පමණයි කරන්නේ. වෙන මොනවත් කරන්නේ නැහැ. යන්නේ ඉන්න කණ්ඩ පොණ්ඩ බණ කියන්න බුදුන් වහන්සේ ඒව මොනවත් කරන්නට බෑ මේ ක්‍රියාව පමණයි ඒ නිසායි ඒක ඒ විදිහට නම් කරලා තිබෙන්නේ සෝමනස්ස සහගත හසිතුප්පාදිතේ ඒක ක්‍රියාවක් ඒ ක්‍රියා වක් ඒ ක්‍රියාව පමණක් සිදු කරන සිතක්. වෙන ක්‍රියා සිදු කරන්නට බෑ. සිනහ ඇතිවන සිත් නම් දක්වනවා <clears throat> ලෝභ මූලෙහි ලැබෙන ලෝභ මූලෙහි සෝමනස්ස සහගත සිත් හතරක් සෝමනස්ස සහගත, දික්ඛිගත, සම්පයුක්ත, අසංඛාරික, සසංඛාරික සිත් දෙකයි සෝමනස්ස සහගත, දික්ඛිගත, විප්පයුක්ත, අසංඛාරික, සසංඛාරික සිත් දෙකයි. කොට ලෝභ මූල සිත් හතරක් තිබෙනවා. සෝමනස්ස සහගත. මේ සිත් හතරද සිනහාව උපදවන සිත් හතරක්. දැන් සෝමනස්ස සහගත හසුතුප්පාලස්තේ කියන සිනහව පමණයි ඉපදවන්නේ. සිනාව ඉපදවීම පමණයි ඒ සිතෙන් කරන්නේ. මේ සිත් හතර එහෙම නෙවෙයි. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත සිතෙන් කෙනෙක් හොරකණ්ඩ කරනවා. අපි ඒක ඉගෙන ගත්තා. සිනාද වෙනවා. දැන් සමහර එක් සිටිනවා නේ කවුරු හරි පාරේ යනකොට අමලෙල්ලකට එහෙම නැත්නම් මේ මේ කෙසෙල් ලෙල්ලකට ලිස්සලා වැටුණා. සමහර විද්වාන් hina වෙන්නේ නැහැ. hina වෙනවා. ඔවුන්ට ඒක සෝමනස්සයට කරනවා. ඔවුන්ට ඒ hinaව ඇතිවන්නේ ලෝභ මූල සිතෙන් නැත්නම් ලෝභ මූල සිතින් කරන hinaවක්. අන්න ඒ වගේ අවස්ථාවලදී ලෝභ මූල සිත් වලින් hina. දැන් දරුවෙක්ගේ හුරතල් බලන අම්මා එහෙම hina වෙන අවස්ථා තියෙනවා. සමහර විටක අප්පුටි ගගාම තව බොහෝ දෙයක් කරත් ඒ ලෝභ මූල සිත් වලින් කෙරෙන සිනහා ඒ අවස්ථාවේදී උපදින්නේ. සිනහා උපදින. ඉතින් දික්ඛගත සම්පයුක්ත දික්ඛගත විපයුක්ත කියලා ભેදයක් තිබෙනවා. ඊළඟට කුසල සිත් තිබෙනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත ඥාන විපයුක්ත අසංකාරික සංකාරික තාම අපි ඒව ගැන කතා කරේ නැහැ. ඒ කුසල් සිත් හතරින්ද සිනහා වියනකි සිනහා උපදිනවා ඒ කුසල් සිත් උපදින අවස්ථාවවලදී ඒවායින් වෙන ක්‍රියා සිදු කරන අතර සිනහාද විය හැකි. ඒ සිත් වලින්. දෙකොට අට. තව පිටෙනවා සෝමනස්ස සහගත ක්‍රියාසිත හතරක්. මහා ක්‍රියා කියලා ඒවට නම් කරනවා. ඒවා පිටාව ඉගෙන ගත්තේ නැහැ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත සසංඛාරික ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන විපයුක්ත අසංඛාරික ක්‍රියාසිත සසංඛාරික ක්‍රියාසිත. අනේ ඒ සිත් වලින්ද සිනහා වෙනවා. දැන් අකුසල් සිත් හතරක් තිබෙනවා කුසල් සිත් හතරක් තිබෙනවා ඒ එකම කිව්වා අපි ක්‍රියා සිත් හතරක් ඒ හතරයි මේ හත්තුප්පාද සිතයි කියන කොට ක්‍රියාසිත පහක් තිබෙනවා. ඒ ක්‍රියාසිත පහම උපදින්නේ රහතන් වහන්සේට. අර හත්තුප්පාද සිත හැර අනිත් ක්‍රියාසිත හතර උන්වහන්සේට උපදිනවා. උන්වහන්සේ සිදු කරන යම් යම් ක්‍රියාවලිය. ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, වතාවක් කිරීම ආදී ඒ පින්දහම අපි පින්දහමයි කියන ඒවා සිදු කරන අවස්ථාවලදීද උන්වහන්සේට ඒ ක්‍රියාසිත උපදිනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේට සිනහාද විය හැකි ඒ සිත් හතරයි. ඒ සිත් හතර උපදින අවස්ථාව. මේ අස්තුපාද සිතෙන් අර ඒ ඒ සිත් වලින් කරන අනිත් ක්‍රියා කරන්නට බෑ. සිනහව පමණක් පහල කරත හැකියි. ඒ සිනහාව පහළ කරන සිතේ කියන තේරුම නිසාම තමයි ඒ තේරුමෙන්මයි හසතුප්පාද සිතේ. ලෝක මූල සිත් හතරෙන් හා සෝමනස්ස සහගත කුසල් සිත් හතරෙන් ප්‍රත්‍යඥය සිනහාව. දැන් අපි සිනහ වෙනකොට කොයි වේලාවක හරි අපට සිනහාවක් ඇති වුණොත් ඒ සිනහව පිළිබඳව Taman විමසීමක් වේනා මොන සිතෙන්ද මේ hina වුනේ කියලා මේවා ඉගෙනගෙන තිබෙන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඉදීලේ ඇති වුණේ ලෝභ මූල සිතයි එහෙම නැත්නම් ඒ සිනහව ඇති වුණේ මේ කුසල් සිතක් ඉපදීමේදී කියලා එහෙම වෙන් කර ගන්නට පුළුවන් ප්‍රත්‍යඥයන් එහෙම ලෝභ මූල සිත් හතරෙන්ද සෝමනස්ස සහගත සිත් හතරෙන්ද ඒ සෝමනස්ස සහගත කුසල් සිත් හතරෙන්ද කියන මේ අටකින් සිනහ. සෛක්ෂයෝය කියන්නේ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණි අය. රහතන් වහන්සේට කියනවා අසෛක්ෂය. සෛක්ෂ කියන්නේ තවම හික්මීම ඉවර කළේ නැහැ. තවම හික්මෙමින් යන අය, හික්මෙන අය කියන තේරුමයි සයික්ක, සෙක්ක කියන පාලි වචන. ශික්ෂාවෙහි යෙදෙන ශික්ෂාව අනුගමනය කරන සම්පූර්ණ කරලා නැහැ. සම්පූර්ණ කළ අය තමයි රාතන් වහන්සේලා. ඒ අසෙක්ක. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැහැ. හික්මෙන අය කියන තේරුමෙන් සෙක්ක කියලා ඒ ආර්ය පුද්ගලයන් අනිත් ආර්ය පුද්ගලයන්ට නම් අනේ අපි ගන්න සෝවාන් පුද්ගලයා සෝවාන් වීමත් සමගම නැතිවන කෙලෙස් තිබෙනවා. දිට්ඨිය එහෙම පිටින්ම නැති වෙනවා විචිකිච්ඡාව නැති වෙනවා අපි එහෙම දිට්ඨි විචිකිච්ඡා කියන ඒ ක්ලේශ ධර්ම දෙකනේ එහෙම පිටින්ම නැතිවන්නේ ඒ නිසා දිට්ඨි සම්පයුක්ත සිත් සෝවාන් පුද්ගලයාට උපදින්නේ නැහැ. සෝවාන් වුණාට පස්සේ ditthිගත සංපයුත්තේ කියන අකුසල් සිත් නෑ. අපි ඉගෙනගෙන ඉගෙන ඒ අකුසල් සිත් 12න් ditthිගත සංපයුත්තේ කියන අකුසල් සිත් හතරක් තිබුණානේ. ඒ හතර උපදින්නේ නැහැ. ditthිගත සංපයුත්ත. එතකොට මේ ditthිගත සංපයුත්ත සිත් හතරෙන් සිනහව උපදවන සිත් තිබෙන්නේ දෙකයි. ditthිගත සංපයුත්ත සෝමනස්ස. ඒ සිත් දෙකම ඒ අනාගාමී සෝවාන් පුද්ගලයාට නෑ. උපදින්නේ නෑ. ඒ නිසා සෝවාන් පුද්ගලයාට සිනහව ඇති වේනම් ඒ සිනහ ඇති වෙන අවස්ථාවවලදී ලෝභ මූල සිත් වලින් සිනහ උපදින්නට පුළුවන්. ඒ ලෝභ මූල සිත් වලින් උපදනා වූ සිනහව නම් ඒක ditthිගත විප්‍රයුක්ත ditthිගත සම්පයුක්ත නෙවෙයි ditthිගත විප්‍රයුක්ත. ඒව නැත්නම් අර සෝමනස්ස සහගත කාමාවචර කුසල් සිත් හතර. ඒවට හයක් තිබෙනවා. ප්‍රත්‍යඥයන අටකී සිනහ. අටක්ම උපදින්නට මේ අටෙන් කවරක් හෝ මේ අවස්ථාවවලදී සුදුසු පරිදි උපදිනවා. සෝවාන් පුද්ගලයාට නම් හයයි තිබෙනවා. ඒ හය අතරින් යම් එක්ක කුසල් සිත් හතර හතරෙන් එකක් එහෙම නැත්නම් ditthිගත විප්‍රයුක්ත සෝමනස්ස දෙකේ සකදාගාමී පිළිබඳවත් එකයි. අනාගාමී පිළිබඳව කියලා යුක්තව තිබෙන්නේ එහෙමයි. මොකද ditthිගත විප්‍රයුක්ත සිත් තම අනාගාමී කුසල දැන් අපි ඒ පිළිබඳව කතා කළා ඇති කියලා මට හිතෙනවා. දැන් මේ දක්වා අප කතා කරලා තිබෙනවා අපි තරමක් දුරට විස්තර දැනගෙන තිබෙනවා සිත් කීයකද මුලින්ම ඉගෙන ගත්ත අකුසල් සිත් 12ක් ඊට පස්සේ අපි කතා කළේ අහේතුක සිත් 18 ගැන. එතකොට සිත් සියල්ලම 30ක්. ඒ සිත් 30 අතුරෙන් අපි තාම හොඳට කරුණු තේරුම්ගෙන තිබිය යුත්තේ මුලින්ම කී ඒ අකුසල් 12 ගැන. එහෙම කියන්නේ ඒ පසුවකී අහේතුක සිත් වලින් 15ක් විපාක ඒ විපාක සිත් පිළිබඳව දැන් අපට කළ හැකි දෙයක් නැහැ. ඒවා කරන ලද කර්මවල විපාක. නිසා චක්කු විඥානාදී අකුසල විපාක වියන් වන්නට පුළුවන්. ඒ චක්කු විඥානාදී කුසල විපාක වන්නට පුළුවන්. ඒ කුසල විපාකයක් ලැබීම හෝ අකුසල විපාකයක් ලැබීම අප සිදු කරන දෙයක් නිසා නෙවෙයි ඒක වන්නේ ඒ ඒ අකුසල විපාකයක් වීමට වමනා කරන අකුසල කර්මයක් තිබුණා නැත්නම් අකුසල කර්ම කුසල විපාකයක් වීමට හේතු වෙන කුසල කර්ම තිබුණා. අනේ අතීත කුසල කුසල කර්මයන් නිසා ඇතිවන විපාකය. අර ක්‍රියාසිත පිළිබඳවද ක්‍රියාසිත වලින් රහත් වූ අපට ඇතිවන්නේ ක්‍රියාසිත දෙකයි. පංචද්වාරා වජ්ජන සිතයි මනෝද්වාරා වජ්ජන සිතයි. ඒ සිත් දෙක ක්‍රියා සිත් පමණයි. ක්‍රියා කියලා කිව්වේ ඒ සිත් වලින් කරන ක්‍රියාව පමණයි එයින් සිදුවන්නේ. එයින් කර්මයක් උපදවන්නේ නැහැ. කර්මයක් ඇතිවන්නේ නැහැ. කර්මයක් උපදවන්නේ නැති ක්‍රියා මාත්‍රයෙන් පමණක් ක්‍රියා මාත්‍රයක් පමණක් සිදු කරන සිත් වලටයි ක්‍රියා සිත් කියලා කියන්නේ. මේ ක්‍රියා සිත් දෙක තමයි ප්‍රත්‍යඥ සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන ඒ හැම දෙනාටම උපදනා ක්‍රියාසි දෙක මේ දෙකයි පංචද්වාරා වජ්ජන සිතයි මනෝද්වාරා වජ්ජන. තව තිබෙනවා ක්‍රියාසි 18ක්. හසිතුප්පාද සිතක් එයින් එකක්. ඒ 18ම හසිතුප්පාද සිතත් සමග ලැබෙන තව ක්‍රියාසි 18ක් තිබෙනවා. එයින් එකක්වත් රහත් නොවන කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ හැම එකක්ම ලැබෙන්නේ රහතුන් වහන්සේට. ඒකේ රහතන් වහන්සේ සිදු කරන යම් යම් ක්‍රියාවලදී ඒ සිත් උපදිනවා. සිත් උපදින. ඒ ක්‍රියාව සිදු වෙනවා. ඒ ක්‍රියාව සිදු කරන්න ක්‍රියා සිදු කරන්නට ශක්තියක් අයත නැහැ. අපේ අතට කයට යම් යම් ක්‍රියා සිදු කිරීමේ ශක්තියක් සිතෙන් තොරව ලැබෙන්නේ නැහැ. සිතක් ඇති වෙලයි කය ක්‍රියා කරන්නේ. සිතින් තොර කය ක්‍රියා කළ හැකි එකක් නෙවෙයි. ඒක ඉපිනිසුන් දන්නවනේ. සිතලා ඊළඟට කය, වචන, සිත කියන තුන් දොරම ක්‍රියාත්මක කරන්නේ සිතින්. මෙනෙහිකින් නෙවෙයි. සිත නැතුව ඒ වන්නේ නැහැ. ඒ නිසා ඒ ක්‍රියා සිදු කිරීමට සිත ඕනේ නම් ඕනේ වමනායි. ඒ සිතින් යම් යම් ක්‍රියා සිදු කරවනවා. ඒ කරවීමට වමනා කරන විදිහට කයද වචනයද සකස් කර. රහතන් වහන්සේට උපදනා වූ සිත් වලින් ඒ ක්‍රියාව සිදු කිරීමට වමනා කරන විදිහේ කය වචන සකස් වීම ආදිය සිදු වෙනවා. ඒ නිසා කයින් ක්‍රියා කරනවා වචනින් ක්‍රියා කරනවා. වචනින් ක්‍රියා කරනවා කියන්නේ කතා කරන එක. කතා කරනවා යමක් ප්‍රකාශ කරන එකයි. ඒවා සිදු වෙනවා. දැන් ඒවා අපි සිදු කරනකොට අපට උපදනා සිත් ඒ ක්‍රියා පැතිරීමට හේතු භූත වන සිත් කොටස් දෙකකටයි වැටෙන්නේ එක්කෝ ඒවා අකුසල එහෙම නැත්නම් කුසල ඒ අවස්ථාවලදී තමන්ගේ සිත පැවතුණු ආකාරය අනුව ඒ කුසල් වෙන්නටත් පුළුවන් අකුසල් වන්නටත් ඒ දීන් ගැනීම ආදී හැම දෙයකම. එහෙම වන්නට ඒ එහෙම නෙවෙයි රහතන් වහන්සේ. උන්වහන්සේට අකුසල් කියන ඒවා උපදින්නේම නැති බව මේ පින්න තුන් දන්නවනේ. ඒ අකුසල් උපදින දන්නට හේතු වන්නේ යම් ක්ලේශනම්. ඒක කොහොම නැතිද? ඒ නිසා උන්වහන්සේට අකුසල් උපදින්නේ නැහැ. අකුසල් උපදින ශක්තිය තිබෙන තාක්කල් පමණයි කුසල් වල අවශ්‍යකත්වය තිබෙන්නේ. ඒ නිසාම කුසල් උපදින්නේ අකුසල් කිරීමේ ශක්තිය තිබෙන තුරු පමණයි. ඒක හොඳට මතක තබා ගත යුතු කරුණක්. කුසල් උපදින්නේ අකුසල් කිරීමේ ශක්තිය අප තුල සත්වයා තුල පවතින තාක් කල් පමණයි. ඒ ශක්තිය එහෙම පිටින්ම නැති කර දමනවා. අකුසල් ඉපදීමේ ශක්තිය එහෙම පිටින්ම නැති කර දමනවා අරහන් මාර්ගයේ රහත් වීම. ඒ නිසා තමයි රහත් වුණාට පස්සේ කුසල් උපදින්නේ නැහැ. කුසල් උපදීමකුත් නැහැ. ඒ මොකද කුසලයෙන් කරන්නට දෙයක් නැහැ. කුසලයෙන් කළ යුතු දේ කුමක්ද? ඒ නිසා අහන්නට තියෙන ප්‍රශ්නය. කුසලයෙන් කළ යුත්තේ අකුසල් දුරු කිරීම. කුසලයෙන් කරන්නේ අකුසල් දුරු කිරීම. දුරු කිරීමට අකුසල් නැති කලෙහි කුසල් ඉපදීමක් නැහැ. ඒකයි රහතන් වහන්සේට කුසල් උපදින්නේ නැහැ. අප කරන විට කුසල් සිදුවන ඒ ක්‍රියා රහතන් වහන්සේත් කරනවා. මා මේ පින්නතුනට ධර්මයක් කියා දෙන මේ අවස්ථාවේදී මට ඒ ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් කුසල් සිත්. මා ඒ කියා දෙන දේ දැන ගැනීම සඳහා ශ්‍රද්ධා ආදී ගුණ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් ඒ ඉගෙන ගැනීම වශයෙන් මේ පින්නතුන්ට දැන් උපදිනවා. ඒ නිසා මේ පින්නතුන්ට උපදින්නේ කුසල් සිත්. අපි මෙබඳු ක්‍රියා දෙක සිදු කරන රහත් පිරිසක් ගැන කතා කළොත් එක් රහතන් වහන්සේ නමක් අනිත් පැමිණ සිටින රහත් පිරිසට ධර්මයක් දේශනා කරා. ඒ රහතන් වහන්සේලා ඒ ධර්ම දේශනා කරන රහතන් වහන්සේගේ ධර්මය අසාගෙන ඉතින් ඒ ධර්මයේ පිළිබඳව අප කාහටවත් නූපදනා කරමින් ධර්ම ප්‍රීතියක් උපදින්නේ ඒ රහතන් වහන්සේලාට. ඉමත් නිසාද උන්වහන්සේලා ධර්මයේ දුටු අය, දැක්ක අය, ප්‍රත්‍යක්ෂ කළ අය. ඒ නිසා අපට වඩා ඒ ධර්මයෙන් ලොකු ආස්වාදයක්, ආස්වාදයක් කියන්නේ සොම්නසක් ලබන. ඒ ඒක නිර්ආමසයි. මහන්සියලාට කෙලෙස් නැහැ. ඒ කියන දේශනා කරන රහතන් වහන්සේ ඒ දේශනාව අසන රහතන් වහන්සේලා දේශනා කිරීම වශයෙන් ඒ ක්‍රියාව සිදු කිරීමට උවමනා කරන සිත් ඇති වෙන්නට ඕනේ. ඒ ක්‍රියා උපදවන සිත් වශයෙන් ලැබෙන ඒ ජවම් සිත් ඒවට කියන්නේ ඒ සියල්ලම රහතන් වහන්සේට උපදින්නේ ක්‍රියා. ඉතින් වහන්සේට උපදනා ඒ ක්‍රියාසිත අර අපි කලින් කී තාම විස්තර කතා කරපු නැති සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සසංකාරික ආදී වශයෙන් එන ඒ කාමාවචර ක්‍රියා කියනවා. අන්න ඒක. ඒවා උපදින. සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත ආදි වශයෙන් ඉදිරියට ඒවා කියදෙනවා. ඒ සිත් උපදින. ඒ මොකද රහතන් වහන්සේට දුරු කිරීමට අකුසලයක් නැහැ. එතකොට මේ උපදනා වූ වහන්සේගේ සිතේ ඇති වෙන ශ්‍රද්ධාව. වීර්යය ආදී මේ අපට ඇතිවන ධර්ම තිබෙන ඒවා වහන්සේටත් උපදිනවා. නමුත් ඒ එකකවත් නැහැ ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මය දුරු කිරීම. එමක දුරු කරන්න අකුසල ධර්මයක් නැහැ මානසික සංතාන. ඒ ශක්තිය එහෙම පිටින්ම නැති කරනවා. ඒ නිසායි ඒකට කියන අනුශය ශක්තිය. අනුශය කියන්නේ. ඒ අනුශයන් දුරු කළ රහතන් වහන්සේට කුසල් උපදින්නෙත් නැහැ අකුසල් උපදින්නෙත් නැහැ. නමුත් උන්වහන්සේ ක්‍රියා සිදු කරනවා. ඒ ක්‍රියා සිදු කිරීමේදී උන්වහන්සේට උපදනා වූ සිත් වලට කියන්නේ අකුසල් සිත්ය කුසල් සිත්ය කියලා නෙවේ ක්‍රියා. අනේ ක්‍රියා සිත් වලින් එකක් ගැන පමණයි හසිතුප්පාද සිතේදී අපි කතා කරන්නේ. ඒ රහතන් වහන්සේ අනිත් ක්‍රියා සිත් දෙක අහේතුක සිත් වල එන අනිත් ක්‍රියා සිත් දෙක රහත් නොරහත් කාටවත් ලැබෙනවා. කාටවත්. පංචද්වාරයක් ඉගෙන කෙනෙකුට ඒ පංචද්වාරයට යොමු වෙන කිසිදු අරමුණක් ගෙන සිත් උපදින්නට බෑ එතනට පංචද්වාරා වජ්ජන සිත උපදින්නේ නැත්නම් ඒ නිසා අස කන දිව නැහැය ශරීරය කියන මේ පංචද්වාරයන් තිබෙන කාරට වුවත් පංචද්වාරා වජ්ජන සිත උපදින. ඉතින් මේ පංචද්වාරයේ තිබෙන කෙනෙක් තැනෙක්ට මනෝද්වාරයේ නැtei කියන්නට බෑ. ඒ මොකද මනෝද්වාරය නැත්තම් සිත් උපදින්නටත් බෑ. මනෝද්වාරෙහි ගැටෙන අරමුණු වල ඉඳගෙන සිත් උපදින්නට නම් ඒ පැත්තට සිත් පරපුර හරවන මනෝද්වාරා වජ්ජනයයි කියන ක්‍රියාසිතද උපදින්නට ඕන. ඒ නිසා මේ ద్వාර සයම තිබෙන අයට මේ ආවර්ජන සිත් දෙකම උපදිනවා. ඒ ඒක ප්‍රත්‍යඥ ආර්ය කියන ඒ බෙහෙදයක් නැහැ. ප්‍රත්‍යඥ ආර්ය රහත් ඒ බෙහෙදයක් හැමෝටම. රහතන් වහන්සේට පමණක්ම උපදනා ක්‍රියාකෘති වෙන්නේ 17යි. ඒ එකක් පමණයි මේ අපේ කතාවේ ඉගෙන ගන්නට තිබෙන කොටසේදී අපි දැනගන්න. අර හසිත පාද හසිතේ උපදවන සිත් වශයෙන් කතා කිරීමේදී තමයි උන්වහන්සේට උපදනා තවත් සිත් හතරක් ගැන කීවේ. ඒවා තාම අපි විස්තර කතා කරලා නැහැ ඒවට. දැන් මේ ඉගෙන ගත්ත සිත් 18යි කලින් ඉගෙන ගත්ත 12යි කියන 30. ඒ 30ට ඒ 30ම එක්කොට නමක් දී තිබෙනවා අශෝභන සිත් එක. අශෝභන සිත් 30. ඒවට අශෝබන කියලා කියන්නේ ශෝබන නාමයෙන් දැක්වෙන චෛතසික කොටසක් තිබෙනවා. අපි ඉදිරියට ඒවා ඉගෙන ගන්නවා. ඒ ශෝබන චෛතසික 25ක් තිබෙනවා. සද්ධා, සති, විරියොත්ප්ප ආදී වශයෙන් ලැබෙන චෛතසික 25ක් තිබෙනවා. ඒ චෛතසික එකක්වත් මේ සිත් දෙහි ලැබෙන්නේම නැහැ. ඒ එකක්වත් ලැබෙන්නේ මතක තියාගන්න චෛතසික එකක්වත් ලැබෙන්නේ නැහැ කියවම ඔක්කොම චෛතසික වලින් එකක්වත් ලැබෙන්නේ නැහැ කියන එක නෙවෙයි. සෝපන චෛතසිකේ කියන ඒවායින් එකක්වත් ලැබෙන්නේ නැහැ මේ සිත්වල. ඒ නිසා මේ සිත්වලට පොදුවේ දී තිබෙනවා නමක් මේ 30මගෙන අශෝබන සිත් එක. 12ක් අකුසල් සිත් 18ක් අහේතුක. ඒ 10 අහේතුක සිත් 18හි හතක් අකුසල විපාක අටක් අහේතුක කුසල විපාක තුනක් අහේතුක ක්‍රියා ඒ සිත් 18ම හා කලින් කී අකුසල් සිත් 12ම ශ්‍රද්ධා ආදී සෝගණ ධර්ම එකක්වත් යෙදෙන්නේ නැති බැවින් ඒ වාට අශෝභන සිත්ති කියලා නම් කරනවා. දැන් මේ දක්වා අපි ඉගෙනගත්ත සිත් පිළිබඳව සම්පින්දනයක් කරනවා නම් අභිධර්මාර්ථ සංග්‍රහය කියන ගාථා වලින්ම එය කළ හැකියි. අභිධර්මාර්ථ සංග්‍රහයෙහි අකුසල් සිත් 12 නම් කරලා ඊළඟට ගාථාවක් එනවා අටධා ලෝභ මූලානි දෝෂ මූලානි චද්විධා මෝහ මූලානි චද්දේති ද්වාදසා කුසලාසියුම් ඒ අදහස ලෝභ මූල සිත් අටකි දෝෂ මූල සිත් දෙකකි මෝහ මූල සිත් දෙකකයි සියලුම අකුසල් සිත් 12ක් වේ ඒ අකුසල් සිත් පිළිබඳ සම්පින්ඩණය. ලෝභ මූල 8යි, දෝෂ මූල 2යි, මෝහ මූල 2යි. ඔක්කොම සිත් 12යි. ඊළඟට අහේතුක සිද්ධාර්ථ සම්පින්ඩණය කර තිබෙන්නේ සත්තා කුසල පාකාදී පුඤ්ඤ පාකානි අට්ඨදා ක්‍රියා චිත්තානි පීනීති අට්ඨාරස අහේතුකාට සත්තා කුසල පාකාන අකුසල පාකානි සත්ත ඒකයි තීරණ අකුසල විපාක 7යි පුඤ්ඤ පාකානි අට්ඨදා පුඤ්ඤ කීවේ කුසල කියන එක කුසල විපාක 8යි සිත 8යි අහේතුකවල කුසල විපාක සිත 8යි ක්‍රියා චිත්තානි පීනීති ක්‍රියා සිත් තුනයි. ක්‍යා අට්ඨා රස හේතුක. ඒ 18 අහේතුක සිද්ධා. ඒවල අහේතුක සිද්ධාට එලෙසයි වෙන්කොට දක්වන්නේ. අකුසල විපාක 7යි අහේතුක කුසල විපාක 8යි ක්‍රියා අහේතුක ක්‍රියා 3යි. ඒ කොටම කියනවා අහේතුක සිද්ධා 18. ඊළඟට ඊළඟට අපට ඉගෙන ගන්නට තිබෙන්නේ කාමාවචර සිත් 54 පිළිබඳවයි මේ අපෙන් කතා කරගෙන යන්නේ. මතක ඇති මේ පින්වතුන්ට මුලදීම අප සිත් පිළිබඳ භූමි භේදයක් දක්වලා කාමාවචර සිත් 54යි කියලා ඒ 54න් 30ක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඉතිරිව තිබෙන්නේ තව 27යි. ඒ 27ට කියන්නේ ඒ තින පොදු නම. ඒ 24 මේ එකතු කොට කියන නම තමයි කාම සෝභන සිත් කියලා. කාම සෝභන සිත්. දැන් මේවාට කිව්වේ මේ 30ට කිව්වේ අසෝභන සිත්. ඒ ඉතිරි කාමාවචර සිත් 24ට කියන්නේ කාම සෝබන සිත්. ඒ කාම සෝබන සිත් පිළිබඳ කතාව ආරම්භ කිරීමට අභිධර්මාර්ථ සංග්‍රහයේ එනවා පාපා හේතුක මුත්තානි සෝභනානීති උච්චරේ ඒකූණ සත්‍ති චිත්තානි අතේක නෞති පිවා කියන ගාථාව. ඒ කියන්නේ පාපා හේතුක මුත්තානි පාප කීවේ අකුසල් සිත්වලට. පාප පාපා කියලා කිව්වේ අර අහේතුක එක එයි එන අයන්න දික් කරලා ඒ පාපා හේතුක පාප අහේතුක කියන එතකොට පාප කියපු අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි. 30යි. පාපා හේතුක මුත්තාන. ඒ අකුසල් සිත් 12 අහේතුක සිත් 18ක් කියන මේවා හැර. එතකොට ඒ 30 හැර. ඉතිරි සිත් පාපා හේතුක මුත්තානි සෝබනා නීති උච්චරේ. ඒ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි කියන මේ 30 ඇර ඉතිරි වන සිත් වලට කියනවා සෝබන සිත්ය කියා. ඊළඟට ඒවායේ ගණන් දක්වනවා ඒ ඌන සත්‍ති චිත්තානි අත ඒක නෞපීතිවා ඒ ඌන සත්‍ති කීවේ 59 60ට එකක් අඩු 59 ඒකූණ සත්‍ය චිත්තානි අත නැතහොත් ඒක නෞති ඒක නෞති කියේ 91 ඒ තවත් ක්‍රමයකින් මේ 59යි කියපු සිත් 91ක් වන හැටියක් තිබෙනවා එකොට අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි කියන මේ අශෝභන සිද්ධිය ඇර ඉතිරි වන්නා වූ 59ක් නැත්නම් 91ක් වූ සිත්වලට සෝබන සිත්යයි කියනු ලැබේ. ඒකයි ගාථාවේ තේරුම. එතකොට 59ක් නැත්නම් 91ක්. ඒ 59 91 වන්නේ ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන පිහිටෙන් 40ක් වෙන නිසා. දැන් 59න් 8ක් අඩු කෙරුවොත් ලෝකෝත්තර සිත් අට අඩු කරන්නට එතකොට ගණන ලැබෙන්නේ ඉතිරිවන්නේ 51යි. ඒ 51ට ලෝකෝත්තර සිත් අට ධ්‍යාන පහේ භේදයෙන් වැඩි කරලා ගත්තම අට පහෙන් වැඩි වුණාම 40ක් වෙනවා. ඒ 40 51ට එකතු කළාම 91ක්. අන්න ඒ විදිහට ලෝකෝත්තර සිත්වල තිබෙන ධ්‍යාන ධ්‍යානාංගයන්ගේ යෙදීමේ ભેදයෙන් වෙන ඒ විස්තරය නැත්නම් 40 වීම නිසා තමයි සිත් 59 නැවත 91ක් වශයෙන් මේ දක්වා එතකොට මේ 59ක් වූ හෝ 91ක් වූ ඉතිරි සිත් වලට කියනවා සෝබන සිත් කියලා. අනේ සෝබන සිත් වලින් පළමු කොට ඉගෙන ගන්නට තිබෙන්නේ මේ කාමාවචර ගොඩට ඇතුළත් කාම භූමියට ඇතුළත් කාමාවචර සිත් ම ඉවර කරන්නට තිබෙන නිසා පළමුවෙන්ම කියන්නේ කාමශෝභන සිත්. ඒ නිසා ඒවට කාමශෝභන සිත්. ඉතිරි ඒවා ඔක්කොම ශෝභන සිත්. එයින් කාමාවචර සිත් කොටසට ඇතුළත් වන්නා වූ ශෝභන සිත් වලට කියනවා කාමශෝභන සිත්. කාමශෝභන සිත්. ඒවා කුසල් සිත් 8ක් විපාක සිත් 8ක් සහ ක්‍රියා සිත් 8ක් වශයෙන් ප්‍රභේදවයි. මේ 24ක් තියෙනවා. කුසල් සිත් 8ක් තියෙනවා. ඒ කුසල් සිත් 8 සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත උපේක්ෂා සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත උපේක්ෂා සහගත ඥාන සංපයුක්ත සසංකාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත කියයි ඒ කුසල් සිත් අට නම් කරන්නේ ඔය විදිහටමයි කිසිදු වෙනසක් නැතිව විපාක සිතට නම් කර තිබෙන්නේ ඊට අනුතුරුව ලැබෙන දැක්වෙන ක්‍රියා සිතට නම් කර තිබෙනවා. ඉතින් එහි කුසල කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඇයි ඒ වාක කුසල එක තේරුමක් තමයි කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙත්ති විද්ධම්සෙන්තිති කුසලාති. කුසල් කියන්නේ කුත්සිත පිළිකුල් කටයුතු ලාමක පාප ධර්මයන් අකුසල ධර්මයන් සොලවන කම්පා කරන විනාශ කරන ධර්මවලට කුසල්යයි කියනු ලැබේ. එයින් අදහස් කරන්නේ කුමක්ද? කුසල් කියන්නේ අකුසල් දුරු කරන ධර්ම. අකුසලයන් දුරු කරන නැත්නම් කෙලෙසුන් දුරු කරන ධර්මවලට කුසල් කියන්නේ. ඒ ක්ලේශ ධර්ම සිතේ හත ගන්න. එතකොට අපි ඒවට කියනවා අකුසල් සිත් කියලා. අර කලින් ඉගෙනගත්ත අකුසල් සිත් වලදී සිදුවන්නේ ඒකයි. අප තුල අප්‍රහීන වශයෙන් පවත්නා ඒ ක්ලේශ ධර්ම මතුවෙනවා. ඒ මතුවන්නේ සිතක. සිතක් සිතක් වශයෙන් ඒවා උපදින්නේ. සිතකයි ඒ ධර්ම හට ගන්න. අන්න ඒ ධර්ම හට ගැනීමට ඉඩ නොලැබෙන පරිදි ඒවා සලවා හරින කම්පා කරන විනාශ කරන ධර්ම වලට කුසල් අන්න ඒ කුසල් තමයි කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් ලෝකෝත්තර කුසල් කියලා කොටස් හතරකට ඒ භූමි බෙහෙද වශයෙන් බෙදෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඒ කාමාවචර කුසල් පළමු කොට දැක්කා. ඒ කාමාවචර කුසල් උපදින්නේ අප කරන ඒ ඒ කුසල ක්‍රියාවලදී මේ අවස්ථාවේදීද අපට උපදිනවා කුසල් ඒ උපදනා කුසල් මේ කාමාවචර කුසල් වලටමයි ඇතුළත් ඉන්නේ එහා ධාතියකට ඇතුළත් එහා මේ කුසල් කොටසකට ඇතුළත් වන්නේ නැහැ. කාමාවචර කුසල්මයි මේ අවස්ථාවේදී අපට ඒ උපදනා වූ කාමාවචර කුසල් සිත් අප හැම දිනාටම සෝමනස්ස සහගත වන්නටත් ඉඩ තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී උපේක්ෂා සහගත වන්නටත්. බහුල වශයෙන්ම මේ යහපත් ක්‍රියාවක් නුවණ වැඩෙන කටයුත්තක් වන බණ ඇසීම හා බණ කීම කියන මෙබන්දක් කරන අවස්ථාවලදී උපදනා වූ ඒ කාමාවචර කුසල් සිත් ඥාන සම්පයුක්තේ ඥාන විප්‍රයුක්ත නිරේ ඥාන සම්පයුක්තේ ඒකට සෝමනස්ස සහගතයි කීවේ අර අකුසල් සිත්වලදී අපි ඉගෙන ගත්ත සෝමනස්ස සහගතයක් තිබුණානේ සොම්නස් බව. ඒ වගේම තමයි වේදනාව වශයෙන් සැලකෙන විට මෙතෙන්දිත් ලැබෙන සොම්නස්. එහෙත් අර අකුසල් සිත්වල ලැබෙන සොම්නස අකුසල සෝමනස්සයක් ඒ සෝමනස්සයද අකුසලයක්. ඒ වේදනාවද අකුසල ධර්මයක්. ඒ අවස්ථාවේ මේ අවස්ථාවේදී අපට උපදනා වූ සෝමනස්ස වේදනාව කුසල ධර්මයක්. කුසල් සිතකයි ලැබෙන්නේ. අකුසල් සිතක ලැබෙන සෝමනස්සය අකුසලයක් වන අතර කුසල් සිතක ලැබෙන සෝමනස්සය කුසලයක්. කුසල ධර්ම වලටයි මේ වේදනාව ඇතුළත් වන්නේ. අකුසල ධර්ම වලට නෙවෙයි. ඒ නිසා වේදනාව ඇතිවන්නා වූ සිත අනුව ඇතැම් විටක අකුසල් වෙනවා ඇතැම් විටක කුසල් වෙනවා. අකුසල් සිතේ උපදිනකොට ඒක අකුසල් කුසල් සිතේ උපදිනකොට කුසල්. දැන් මේ අවස්ථාවේදී අපට සොම්නසක් උපදිනවා. සොම්නස උපදින්නට වමනා කරන කරුණු තිබෙනවා. මම ඒවා මේ පින්වතුන් එක්ක සාකච්ඡා කළේ නැහැ, කතා කළේ නැහැ ඒවා පිළිබඳව. දෙකලේ නැත්තේ සෝමනස්ස සිතකින් උපන්නේ කුවීම කියන එක එක කාරණයක් හැටියට දැක්වෙනවා. ඉතින් ඒක විස්තර කරන්නට හුඟක් දේ කියන්නට ඕන. යන්තමින් ටිකක් කියතත් ඇති. එහෙම කිව්වම මේ දිනතු මේක තේරුම් ගනීද නොගනීද කියන එක කියාගෙන මට සලකා ගන්නට අමාරුයි. සොම්නස්සිතකින් උපන්නේකුදී නෙයි කියන්නේ සෝමනස්ස ප්‍රතිසම්භියක් ලැබීම. අපි ඉස්සෙල්ල කතා කළානේ යම් කිසි භවයකින් චුත වෙලා මේ භවය අපි ලැබුවේ. ඒ භවයෙන් චුත වීමක් මේ භවයේ ප්‍රතිසන්ධියක් එකකට අනතුරුව සිදු වූ සිද්ධි දෙකක්. චුතිය එක අවස්ථාවක් ඊට අනතුරුම අවස්ථාව මේ ප්‍රතිසන්ධිය. චුතිය වූයේද සිතක්. චුති කීවේ සිතකට එතන චුති සිත. ප්‍රතිසම්පී කීව අනිත් අවස්ථාවද සිත. ඒකට කියන ප්‍රතිසම්. ඒ ප්‍රතිසම්පී කීවේ ඒ භවයයි මේ අලුතින් ලැබූ භවය කියන මේ දෙක ගලපන්නේ සංදි කරන්නේ ඒ සිතෙන් දැනේ ඒකට ප්‍රතිසම්පී කියලා නම් කියනවා හරියට අපට මේ දැන් එක සිතකට පස්සේ ඊළඟ සිත උපදිනවා වගේ. ඒ සිතට පස්සේ ඊළඟ සිත උපදිනවා වගේ තමයි චුතිසිතට පස්සේ ප්‍රතිසංවිත උපදින්නේ. කොහේ උපන් ඒකට සිතට දුරක් නෙවෙයි ඒ තැන. මෙතනින් චුත වෙලා දිව්‍ය ලෝකයේ උපදිනවයි කියලා දිව්‍ය ලෝකයේ කොහොම ඈත තිබෙන තැනක් වුණා. ඒ ඒ ඈත කියන දුර සිතට කාරණයක් නෙවෙයි. මෙතන මේ සිත ඉපද නැති වුණු නැති නැති වෙනවා නැති වෙනවා ඊ ළඟටම ඒ අලුත්ින් අලුත් ඒ ලබන භවයේ මුල් සිත ඊට සුදුසු තැනක පහළකට ඇති වෙනවා. ඒ සිතයි ප්‍රතිසංසිතයි. අන්න ඒ සිත සෝමනස්ස සිතක් වුණොත් සෝමනස්සේ කියන්නේ එහි උපත් ඇතිවන වේදනාව සොම්නස් වේදනාව. එතකොට සොම්නස් වේදනාවේ යුක්ත වූ ප්‍රතිසම්පිතක් ලැබුවා නම් දැන් අපි නිදර්ශනයට ගත්තොත් අපි එකිනෙක කෙනාගේ මේ භවයේ මුල් සිද්දම සෝමනස්ස සහගතන. මේ භවය පවතින තාක්කල් ඇතිවන්නා වූ භවාංගසිත සෝමනස්සිත. එනිසා අපි ඒ සොම්නස්සිතකින් යුක්ත තැනත්තා ප්‍රතිසංගීගත භවාංග සෝමනස්ස භවාංග සම්පතියක් කියන තැනත්තාගේ සිත නිරතුරුම සොම්නසෙන් යුක්තව සිටි වෙන්නේ.